මේ සම්බන්ධව අපි මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා වගේ මේ සම්බන්ධව විභාග කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා මානව හිමිකම් කොමිසම මැදිහත් වීමෙන් සිදු කරයි කියලා. එතකොට මේ සියල්ලත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා මානව හිමිකම් කොමිසම විසින් මේට සාධාරණ විසඳුමක් ලබා දෙයි කියලා. ඒ විසඳුමත් එක්ක අපි මීළඟට ඔවුන් කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් මේ තවදුරටත් කරනවා නම් ඒ සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්නත් බලාපොරොත්තු වෙන ගමන්ම මෙතනිනුත් කමාන්ඩෝ රෙජිමේන්තුව එක නවත්තන්න සූදානම් නැත්නම් අපි ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම වෙත මේක ගෙන යන්න බලා para o Enó.